හොඳයි එහෙනම් සාවධාන වහන්න. අද සිට මේ ගිලාන දවසේදී හත් වෙනිදා පරිසම්පාදයරලා ධර්ම දේශනා කරලා පිළිපැත්තේ ඉඳ බලාපොරොත්තු වෙන්නේ මේක එක දවසකින් කරන්න පුළුවන් දේශනාවක් නෙවෙයි. සමහර විට දේශනා 15ක් 20ක් කරන්නට සිදුවෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දවස්වල ආනන්ද ස්වාමීන් වහන්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා සාමාන්‍යයෙන් පටිච්ච සමුප්පාද ධර්මයේ කියන එක ගැඹුරුයි ගැඹුරුයි කියලා කියනවා. මට නම් ලෝකේ තරම් ගැඹුරක් තේරෙන්නේ නැහැ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මායේවන් ආනන්ද මායේවන් ආනන්ද එහෙම කියන්නේ පානන්ද. ගම්භීරව ඡායනානන්ද පටිච්ච සමුප්පාදෝ මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ගැඹුරුයි ආනන්ද. ගම්භීර අවබෝධ වෙච්ච ගැඹුරු දායකයෝ ඒකේ නිරූපණය වන්නේ. ඒකත් ධම්මස් අනුභෝධා අපිටේදා ඒ ගැඹුරු පටිච්චසමුප්පාද ධර්මයන් ප්‍රතිවේද නොකළ නිසා ඒ වගේම පස්කස් වශයෙන් තමාම අධ්‍යක්ෂ නිසා ඒ වුණාම් පදා මේ ලෝක සත්‍යය සංතාපුලක ජාත හරියට පැටලිච්ච නූල් බෝලයක් වගේ නූල් බෝලයක් පැටලලා තිබ්බහම ලේසියෙන් අපිට ඒක දිග හැදලා අවුල් දිග හැදලා ගන්නට බෑ අන්න ඒ වගේ සංතාපුලක ජාත මේ ලෝක සත්‍යය අපායන් දුක්ගතින් දිනපාතන් සංසාර නාදිවත්ති. මේ සංසාරයේ නැවත නැවත ඉපදී ඉපදී යනවා මේක නවත්ත ගන්නට බැරි වෙලා තිබෙනවා. මේක මහා නිදාන සූත්‍රයේ දැක්වෙන පාඩ එක සිංහල අර්ථය අභිවෘද්ධිපත් කළේ. එතකොට මේ පටිච්චසමුප්පාදය කියන්නේ හේතුඵල ධර්මතාවයන් විස්තර කරන ධර්මයක්. බොහෝ දෙනෙක් මේ පටිච්චසමුප්පාද ධර්මයේ ඉතා ගැඹීරෝ ධර්මයක් කියලා කල්පනා කරනවා. ඒ ගැඹුරු බව තේරෙන්නේ අත් වශයෙන්ම කායෝගික වශයෙන් අත්දකින්නට බැරි අයට. කායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් නම් මේ ධර්මයේ තරම් ගැඹීර භාවයක් Taman නැතිව Tamanට ඒක අවබෝධ කරගන්න පුළුවන්. Tamanගේ ප්‍රඥාවේ මට්ටමට. ඒ කියන්නේ Tamanගේ ප්‍රඥාව යම් තාවදරට තියෙන ඒ තාවදරට තමයි ඒක අවබෝධ වන්නේ. ඒක නිසා මේක අවබෝධ වෙන මට්ටමේ ස්වરૂපයේ ප්‍රමාණය එක එක පුද්ගලයා ගන්න විවිධ වෙනවා. මේ සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වන්නේ පටිච්ච සම්පාද ධර්මයන් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් නැවත නැවත නුවණින් බිඳසෙන් සා බැලීම තුළින් ඔය බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා පසුගිය බුදුරජාණන් වහන්සේලා අද්දේනම් බුදු ආකාරයේ විපස්සී සිද්ධි වෙසකෝ කපසඳ කෝණාගම කාශ්‍යප බුදුරජාණන් වහන්සේලා ඒ වගේම අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු විද්‍යාකාරය දක්වලා තියෙනවා එතකොට මේ සෑම බුදුවරයෙක්ම බුද්ධත්වයට පත් වෙලා තියෙන මේ පටිච්චසමුප්පාද ධර්මයන් නැවත නැවත නොනින් විමසීම කලින්. මන්දයක් තබා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ සත්‍යටි ගත කරන සෑම අවස්ථාවකදීම සත්‍යතියේ ඒක සත්‍යයක් විම කළාට පසු මේ අවබෝධ කළ පටිච්චසමුප්පාද ධර්මයන්ම නැවත නැවත නොනින් විමර්ශනය කළ බව සූත්‍රවල දක්වා තිබෙනවා. ඒක නිසා ප්‍රතිසම්පාද ධර්මයන් අපි අවබෝධ කරගන්නේ ඉතාමත්ම සුදුසුයි. මොකද මේකෙන් තමයි අපිට සංසාර ගමන දිග්ගැස දිග්ගැස යන ආකාරය සහ සංසාර ගමන කොට කරන ආකාරය සිදුවන්නේ කොහොමද කියන කරුණ අවබෝධ කරගන්න හැකිවන්නේ. මේ ප්‍රතිසම්පාද ධර්මයේ කියන එක පොත්පත් වල තියෙන දෙයක් නෙවෙයි. සමාජයේ කය සහ සිත තුළ ක්‍රියාත්මක වන ධර්මයක්. මේක ඇත්ත වශයෙන්ම තමන් ගැන කියන තමන්ගේම කතාවක්. වෙන ගැඹිර උදාහරණයක් නෙවෙයි. Taman ගැන කියන තමාගේම කතාවක් තමයි පටිච්ච සම්පදාය කියන්නේ. පටිච්ච සම්පදාය කියන්නේ අර්ථය හේතුන් නිසා හටගන්න කියන එකයි. ඕකට විරුද්ධ වචනේ අදිච්ච සමුප්පන්න. ඒ කියන්නේ පටිච්ච සම්පන්න කියන එකට විරුද්ධ වචනේ අදිච්ච සමුප්පන්න. ඒ හේතුවක් නැතුව ඉබේ හට ගන්නවා කියනවා නම් ඒකටයි අදිච්ච සම්පන්න. එහෙම දන්නේ කියන්නේ. නමුත් එහෙම නිදිනගත් අය ලෝකෙ සිටිනවා. එතකොට මේ පටිච්චසම්පාද ධර්මයන් ආරම්භ කරන බොහෝ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ ඉතිමත් මේ සතේ දන් හොතේ මස්සම්පාදා ඉදන් උප්පජ්ජති මේ හේතුව විද්‍යමාන වෙනකොට පවතිනකොට මේ ඵලය ඇති වෙනවා. මේ ඵලය මේ හේතු උපදිනකොට මේ ඵලය උපදිනවා. ඒකයි ඉතිහාසයේ. ඉතින් එමස්මින් අසතේ දන්නා හොතේ මස්ස නිරුද්ධා නිරෝධා ඉදන් රුජ්ජති. මේ හේතුව නැති වෙනකොට මෙම ඵලය නැහැ. මෙම හේතුව නිරුද්ධ වෙනකොට මේ ඵලය නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ මේ හේතුව තියෙනවා නම් මෙන්න මේ ඵල තියෙන. ඵලය තියෙනවා. මේ හේතුව කියලා අපි ඒක වචනෙන් මේක ප්‍රකාශ කළා හේතු වාසයන්. මේකේ ප්‍රධාන හේතු වර්ගනේ හේතුව කියලා කියන්නේ. එතකොට මෙන්න හේතුව තිබෙනවා නම් මෙන්න මේ ඵලය උද්ගත වෙනවා. මේ හේතුව නැත්නම් මේ ඵලය නැහැ මේ හේතුව නිරුද්ධ වුණා නම් මේ ඵලය නිරුද්ධ වෙනවා ඒ කුමක්ද යදිදන් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආත්මං සලආත්ම පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමන සපාස සම්භවಂತಿ ඒව මේ දර්ශකයේ දස දුක්ඛංගස සම්දේය හෝති අනුලෝම වශයෙන් පටිසම්පාදයට ප්‍රතිලෝම පැත්ත අනිත්‍ය. එතකොට අවිද්‍යාව නිසා සංස්කාරය තියෙනවා. සංස්කාර නිසා විඥානය තියෙනවා. විඥානය නිසා නාම රූපය තියෙනවා. නාම රූප නිසා සලආයතනය තියෙනවා. ඒ සලආයතන ප්‍රත්‍යයෙන් පස්සේ තියෙනවා. ඒ පස්සේ නිසා වේදනාව ජනිත වෙනවා. වේදනා පත්‍ය තණ්හා වේදනාව නිසාම තණ්හාව ඇතිවෙනවා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භවෝ තණ්හාවෙන් උපාදානයත් උපාදානෙන් භවයත් භව පත්‍ය ජාති භවයෙන්ගේ නැවත නැවත ඉදීමක් සිදු වෙනවා මේ විදිහට තමයි මේ සංසාර දුක නැත්නම් නැවත නැවත ඉදීපදී මේ සසර ගමන සිදුවන ආකාරය සිදුවන්නේ මේකයි එකෙන් වද කාර්ම කාකේ පිටිය අදහස් අද මම මේ ඇයිද කියන්න තියන්නේ මේ පටිච්චසමුපාද ධර්මයේ දැක්කෙන වචනවල අර්ථය. ඒක එකවරක් අහලා බෑ හොඳට අවබෝධ කරගන්නට ඕනේ. අවබෝධ කරගත්තාට පස්සේ ওই අර්ථයෝපන නැවත අපි ඉදිරිපත් කරන්නේ මේ දේශනාවල. ඒකට අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙන එකයි ඒක අදහස්. අවිද්‍යාව කියන්නේ මොකක්ද? එතකොට පතමාදී එක්කේ අවිද්‍යාව කියන සමහර තැන්වල බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන අර්ථ නිරූපණය තමයි යංකෝ මික්ඛේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං අයං අසෙකේ අවිද්‍යාව මේ එක තැනක දක්වා ඇති ආකාරයක් මම මේ කියේ අවිද්‍යාව කියන්නේ මොකද්ද චතුරාර්ය සත්‍ය දන්නේ දුක්ඛ දන්නේ නැහැ දුක්ඛ සමුදය දන්නේ නැහැ දුක ඇති වෙන්නේ හේතුව දුක්ඛ නැති කිරීම දුක්ඛ නිරෝධේ නිවන දන්නේ නැහැ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව ඒ නිවන් ලබන්නට තියෙන නියම ප්‍රතිපදාව මොකක්ද කියලා දන්නේ නැහැ. ඒක නිසා එතන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදත් එකට අවිද්‍යාව කියලා ප්‍රකාශ කරනවා. විවිධ තැන්වල බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව විස්තර කරන්නේ විවිධ ආකාරයෙන්. සංගතනිකායේ තියෙන සමු බොහෝ සූත්‍රවල දක්වා තිබෙනවා අවිද්‍යාව ගැනම කීප සූත්‍ර රාශියක් තියෙනවා. ඒ දක්වලා තියෙනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය දන්නේ. ඒකත් අවිද්‍යාව. මේ පංචස්කන්ධය ඇතිවීමේ හේතුව සමුදය දන්නේ. ඒකත් අවිද්‍යාව. ඊළඟට පංචස්කන්ධයේ නිරෝධය දන්නේ නැහැ. පංචස්කන්ධ නිරෝධ ගාමී ප්‍රතිපදාව දන්නේ නැහැ. මේවා දන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මෙවැනි දේශනයක් අහලා පොතේ තියෙන දෙයක් කියලා මේක මතකට බාලා තාම අපි දන්නවා කියලා එහෙම හිතාගෙන ඉන්න එක වැරදි. ඒක මේ දන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් Taman අත්දකලා නැහැ භාවනා තුළ මේක. එතකොට මේ පංචස්කන්ධයන්ගේ ආස්වාදය මොකක්ද කියලා දන්නේ නැහැ. ආදීනමය මොකක්ද කියලා අවබෝධයකුත් නැහැ. නිස්සරණය හෙවත් ඒකේ නිදහස් වීම මොකක්ද කියලා දන්නේ නැහැ. මේ ඔක්කොම අවිද්‍යාව කියලා දක්වා තිබෙනවා. සංයුත්නිකාය සූත්‍ර රාශියක තියෙන අර්ථය අපි මේ එකට අරගෙනයි මේ කතා කරන්නේ. නැත්නම් මේ ආශ්‍රව ධර්ම ධර්මයේ මොනවද කියලා දන්නේ කාමාශ්‍රව භවශ්‍රව දිත්තාශ්‍රව අවිද්‍යාශ්‍රව මේ ධම්මා ආශ්‍රව අයං ආශ්‍රව සමුදය අයං ආශ්‍රව නිරෝධෝ අයං ආශ්‍රව නිරෝධ ගාමිනී පටිපදාමයන්ති පටිපදාත අයං ආශ්‍රව නිරෝධ ගාමිනී පටිපදා දී නක්කදානාති දන්නේ ඒ කියන්නේ ආශ්‍රව දන්නේත් නැහැ ආශ්‍රව සමුදය දන්නේත් නැහැ ආශ්‍රය නිරෝධය දන්නේ ආශ්‍රය නිරෝධ ගාමිනී පටිපදාති නප්පජානාති ආශ්‍රය නිරුද්ධ කිරීමේ ප්‍රතිපදා මේකයි කියලා ඒක දන්නේ. ඊළඟට මේ ධාතු දන්නේ. ඒවයි ධාතු සමුදය ධාතු නිරෝධය ධාතු නිරෝධ ගාමිනී පටිපදාව දන්නේ. පංචස්කන්ධය ගැන අපි කතා කළා. ඊළඟට ආයතන 6 ගැන දන්නේ. ඊළඟට කියනවා යම් කිංච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන අප්‍රදානාති. යම් කිසි දෙයක් හේතයෙන් හටගන්නවා නම් මේ හේතයෙන් හටගන්න දේවල් ඔක්කොම නිරුද්ධ වෙනවා කියලා දන්නේ නැහැ. සබ්බේ සංඛාරා දුක්ඛාදීන ප්‍රදානාති. සබ්බේ සංඛාරා අනිච්ඡාදීන ප්‍රදානාති. සබ්බේ ධම්මා අනාත්තාදීන ප්‍රදානාති. මේ සියලුම සංස්කාර අනිත්‍ය කියලා දන්නේ නැහැ. දුක කියලා දන්නේ නැහැ. අනාත්මයි කියලා දන්නේ නැහැ. ඒ වගේම අවිද්‍යා පත්‍ය සංඛාරා දේවයෙන් දැක්කන පටිච්චසමුප්පාද ධර්මයන් දන්නේ නැහැ. මේ ඔක්කොම දන්නේ නැතිකම අවිද්‍යාව. අවිද්‍යාව කියන එකට සිංහලෙන් කියන්නට පුළුවන් නොදක්කම, මෝඩකම කියලා. එතකොට නිවන ලැබීමට දසයුතු යම්තා දේවල් දන්නවා කියනවා නම් ඒවා පිළිබඳ දැනීමක් නැතිකමට තමයි අපි අවිද්‍යාවය කියලා කියන්නේ. ඒ ඒ අදහස විතරක් හරි මට තබා ගන්න නිවන ලබා ගැනීමට නිවන් අවබෝධ කර ගැනීමට දසයුතු කරුණු තිබෙනවා. ඒ කරුණු ගැන Tamanට දැනීමක් අවබෝධයක් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ වීමක් ඇති වෙලා නැත්නම් අන්න ඒකට තමයි අපි කියන්නේ අවිද්‍යාව හෙවත් නොදක්කම මෝඩකම කියලා. දැන් මේක තේරුම් ගන්නට ඕනේ. එතකොට මේකෙදි මේ අවිද්‍යාව විස්තර කරනවා නම් මට කියන්නට පුළුවන් පැය 5 10ක් එක දිගට නොනවත්වා. එහෙම කියන්නේකේ කිසිම තේරුමක් නැහැ අවිද්‍යාව විස්තර කරනකොට නිමාවක් නොවන ධර්ම කරුණු රාශියක් කියන්න තියෙනවා. එතකොට ඒක නිසා අපි මෙතනින් මේ අවිද්‍යාව කියන එක ගැන කියන විස්තරේ නතර කරමු. එතකොට අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා මෙන්නට පරමද්දරට ඇති වෙන්නට ඕන හැඟීමක්. නොදක්කම නිවන් ලැබීමට අවශ්‍ය ගුණ ධර්ම අපි දන්නේ. මොනවා මේවා අපි අවබෝධ කරගත යුතුයි කියලා දන්නේ. ඒකයි අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය මේ අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. එතන මේ සංස්කාර කියන අර්ථය සංස්කාර කියන වචනේ අර්ථය විවිධ තැන්වල විවිධ අර්ථයේ අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ අර්ථය විවිධ තැන්වල විවිධ වෙනවා. ඒ සංස්කාර කියන වචනේ යෙදෙන යෙදෙන තැනට අනුකූලව අපි ඒකේ අර්ථය තේරුම් ගන්නට ඕනේ. ඔය සබ්බේ සංඛාරා අනිත්‍ය කියලා හැමෙන් දැන් ටිකකට ඉස්සලා කිව්වේ සබ්බේ සංඛාරා දුක්ඛා කියන්නේ. එතෙන්දි කතා කරන්නේ හේතෙන් හටගත් යමක් තියෙනවා නම් ඒක ඔක්කොම සංස්කාර කියලා. මේ හේතෙන් හටගත් දෙයක් සංස්කාරය කියන වචනය ඒ අර්ථ නිරූපණය ඕනෑම සංස්කාර කියන වචනයක් ඒ කියන්නේ ඕනෑම අර්ථයක් දැක්වීම සඳහා සංස්කාර කියන වචනය පාවිච්චි කරලා නම් ඒ හැමතැනම යොදා ගන්නට පුළුවන් පොදු අර්ථ නිරූපණය. මේක ඕනෑම වචනයක ඕනෑම තැනකට යොදා ගන්නට පුළුවන්. ඒකෝට ඒක මතක තියාගන්න සංස්කාර කියන්නේ මොනවද? යමක් හේතුන්ගෙන් හටගත්තා නම් ඒ හේතුන්ගෙන් හටගත් දේවල් වලට තමයි සංස්කාර කියන්නේ. එතකොට මේ සම්මේ සංකාර අනිත්‍ය ආදී තැන්වල කියන්නේ හේතුන් හටගත් සියලුම දේවල් අනිත්‍යයි දුකයි ආදී වශයෙන්. ඊළඟට කියනවා අපි ඔය සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පරිපටිසග්ගෝ ආදී වශයෙන් හිම නිවන කියනකොට එතන සංස්කාර කියන වචනේ තේරුම නිවන අත්දකින අවස්ථාවේදී යම් දැනීමක් තියෙනවා ඒ දැනීම හා සම්බන්ධ වූ සාන්තසුඛ වේදනාවක් යම් සංසුන් දැනීමක් විඥාන මාත්‍යයක් පවතිනවා ඒවා හා සම්බන්ධ වූ අරූපාවචර නුවණ ධ්‍යානයකට සමවැදී ඒ නිවන් සුවයක් ගතිනා නම් රූපස්කන්ධයේ පැවැත්මකුත් තියෙනවා මෙන්න මෙතන තියෙන මේ පංචස්කන්ධ ධර්මයන් ඒ කියන්නේ නිවන් අත්දකින අවස්ථාවේ තියෙන පංචස්කන්ධ ධර්ම හැර අනිත් ඔක්කොම ධර්ම නිරුද්ධ වෙන නිවන දකින්න අත්දකින. එතන සංස්කාර කියන්නේ එතකොට නිවන අත්දකින අවස්ථාවේ තියෙන සංස්කාර ටික හැර අනිත් ඒවා ඔක්කොම නැහැ කියන එක. එතන මේ සියලුම සංස්කාර කියන කතාව නෙවෙයි කතා කරන්නේ. ඊළඟට තවත් තැන්වල කියනවා අපි පංචස්කන්ධය කියනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියනවා. එතන සංස්කාර කියන්නේ ලෝකයේ තියෙන හැම දෙයක්ම නෙවෙයි. තමන්ගේ සිත තුළ පහළ වෙන සිතිවිලි ධර්මවල සංස්කාර කියන්නේ. ඒ කියන්නේ රූප පිළිබඳ හරි, ශබ්ද පිළිබඳ සිතිවිලි හරි, ගන්ධ සුවඳ රස පිළිබඳ සිතිවිලි හරි, කායට දැනෙන ස්පර්ශ මනසේ විවිධ දේවල් අරමුණු වෙනවා. මේවා පිළිබඳ සිතිවිලි වල තමයි එතන සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ. මම මේ සංස්කාර කියන වචනේ විවිධ තැන්වල යෙදෙනකොට ඒ අර්ථය මේ ආකාරයෙන් තේරුම් ගන්න කියන කාරණාවයි කියන්නේ. ඊළඟට මෙතන කියනවා තවත් විවිධ තැන්වල සංස්කාර කියන වචනේ කියනවා අපි ඒව නවත්තලා දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන තැන. අවිද්‍යාව නිසා සංස්කාර කියන තැන ඕක ආකාර දෙකකින් බුදුහාමුදුරුවෝ කියනවා. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර කියලා එක තැනක කියනවා. දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියනකොට ඒ සංඛාර කියන්නේ මොනවද මහණෙනි? කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. මේ කාය සංස්කාර, වචී සංඛාර, චිත්ත සංස්කාර කියන ඒවා නිරෝධ සමාපත්තිය ගැන එහෙම කතා කරනකොට කියන එතන අර්ථය මෙතෙන්ද ගන්න බෑ. එතන නිරෝධ සමාපත්තිය ගැන කතා කරනකොට කාය සංස්කාර කියන්නේ ආස්වාස් ප්‍රස්වාස්. වචී සංඛාර කියන්නේ විතක් විචාර. ඊළඟට මේ අනිත් එක චිත්ත සංඛාර කියන්නේ අනිත් මේ මේ කියුන් දැනීමක් හැර ඉතුරු සිතේ තියෙන සියලුම සයිතසික ධම්. එතකොට ඒක නෙවෙයි මෙතන කතා කරන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියනකොට එක තැනකදී කාය සංඛාර, වචේ සංඛාර, චිත්ත සංඛාර කියලා කියනවා. එහෙම කියනකොට අපි ඒක තේරුම් ගන්නට ඕනේ කයින්, සිතෙන්, වචනයෙන් යම් කිසි කුසල හරි අකුසල කර්මයක් කරනවා නම් අන්න ඒ කර්ම සංස්කාර තමයි මෙතන කාය සංඛාර, වචේ සංඛාර, චිත්ත සංඛාර කළ අවිද්‍යාව නිසා කයින් වචනයෙන් සිතින් කුසල් හෝ අකුසල් කර්ම සංස්කාර රැස් කරනවා. ඕකම වෙනත් වචන වලින් බුදුහාමුදුරුවෝ කියනවා අවිද්‍යා පත්‍ය පුඤ්ඤාම් සංඛාරා. අවිද්‍යා පත්‍ය පුඤ්ඤාම් සංඛාරා අවිද්‍යා පත්‍ය අනින්දාම් සංඛාරා. මේ අවිද්‍යාව නිසා කුසලුත් කරනවා අකුසලුත් කරනවා ආනන්ද කියන්නේ සිත නොසලින් පස්සේ පවත්නා වූ සමාධිත් ඇති කරගන්නවා. එතකොට මේ දෙකම එකයි අර කාය සංකාර වචේ සංකාර චිත්ත සංකාර කියන එකයි. මෙතන කියන පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනින්දාභි කියන වචන තුනේ දැක්වෙන්නේ එකම අර්ථයක්. කියන්නේ කයින් හරි වචනෙන් හරි සිතින් හරි කුසල් හෝ අකුසල් කම්ම සංස්කාර රැස්වීමක් තියෙනවනේ ඒක අවිද්‍යාව නිසා සිදුවන්නේ. ඒ වගේම සිත නොසැලෙන තත්ත්වයේ පවත්නා වූ ධ්‍යාන මට්ටම් තියෙනවා. ඒවා අපට කියන්නේ ආනින්දාභි සංකාර කියලා. ඒවා සිදුවන්නේ අවිද්‍යාව නිසා. මෙන්න මෙතන අවිද්‍යාපච්චය සංඛාරා කියන වචනේ අපි අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා කියව සංඛාර කියන්නේ මොකක්ද කියලා. ඒක අවිද්‍යාව කියන්නේ මේ ඇයිට තේරුම් ගන්නට පහසුවෙන් මතක තබා ගන්න පුළුවන් විදිහට කියනවා නම් නිවන් යාමට අවශ්‍ය දේවල් දන්නේ නැතිකම. සංසාර විමුක්තිය ලබා ගැනීමට අවශ්‍ය දේවල් දන්නේ නැතිකම. අපේ මේ භවනා පැත්තෙන් නිවන පැත්තෙන් කතා කරනකොට කියන්නේ ඕක නිසාම තමයි සංසාරයේ දෙග්ගැස්සන දේවල් කරන්නේ. එතකොට එතන අවිද්‍යාපත්‍ය සංඛාරය කියන්නේ කුසල අකුසල කර්ම සම්පූර්ණ. මේ සංඛාරපත්‍ය විඥානං කියලා ඊළඟ සංස්කාර නිසා විඥානය ඇති ඊළඟ එක. එතන මේ විඥානය කියනකොට විඥානයේ විවිධ ප්‍රභේද තියෙනවා. දැන් අපි අර අවිද්‍යාව පත්‍ය සංඛාර අවිද්‍යාව නිසා කුසල අපසල කර්ම සංස්කාර රැස් කරන විඥානයේ සිට ඇති වෙනවා. විඥානය කියන්නේ දැනීම කියන අදහස. එතකොට එතන ඒ අවිද්‍යාව නිසා කුසල අකුසල කර්ම සංස්කාර රැස් වෙනකොට ඇති වෙන විඥාණයට කියන්නේ අபிසංස්කාර විඥාණය රැස් කරන විඥාණය කියන්නේ අபிසංස්කරණය කරනවා රැස් කරනවා කුසල අකුසල කර්ම රැස් කරනවා අවිද්‍යාව නිසා ඒවා රැස් කරනවා එතකොට ඒ විඥාණයට කියන්නේ අபிසංස්කාර විඥාණය ඉතින් මේ අභිසංස්කාර විඥාණය එකතරා කුසල කම්ම දැක්කනොත් පහළ වූ දැනීම වල තියෙන වචනේ දැන් මරණ මොහොතටපත් වෙනකොට යම් කිසි කර්මයක් සිහිපත් වෙනවා. ඒ කර්මයේ සිහිපත් වෙන විට ඇති වෙන විඥාණය කියනවා කර්ම විඥාණය. එතකොට ඒක අපි ගියාත්මයට සම්බන්ධ කරලා කතා කළොත් එහෙම ගියාත්මය අපි කියනවා නැරෙන්නේ ඉස්සෙල්ලා නොඑක ආකාර කුසල කුසල කර්ම රැස් කරලා තිබුණා. ඒ කුසල රැස් කරපු කර්ම වලට කියන්නේ මොනවද? අபிසංස්කාර විඥාන. රැස් කරපු විඥාන. මේවා රැස් කරපු විඥාන උන්න මරණ මොහොතේ සිහිපත් වෙනවා. ඒ මරණ මොහොතේ සිහිපත් වෙන එකට කියන්නේ කර්ම විඥානයි. මේවා බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියපු කතා අපි කියන්නේ. ඒ කර්ම විඥානය නිසා සංඛාරපච්චය විඥානයි. මේ තවත් තැනක ගිහිල්ලා ප්‍රතිසන්දි විඥානය කියන එක ඇති වෙනවා. එතන විඥානය කියන්නේ ප්‍රතිසන්දි විඥානය. නැත් තැනක ගිහිල්ලා පහළ වීම. මේ එක අර්ථයක්. ඒට අමතරව මේ විඥානය කියන එක විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ කියනවා චක්ක විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා විඥාන හයක්. මේ පටිච්චසමුප්පාද ධර්මයේ විස්තර කරන්නට පුළුවන් ආත්ම තුනකට සම්බන්ධ කරනවා. ගිය ආත්මේ කුසල කුසල කර්ම රැස් කළා ඒවා මරණ මොහොතේ සිහිපත් වුණා මේ ජීවිතයේ අපි ඉපදුණා ඉපදුණාට පස්සේ මේ කනනාස ආදී දේවල් ඇති වුණා ඉතින් ඕවා නිසා ඕවට අරමුණු හැම වෙලා විවිධ සිතිවිලි කර්ම අපි මේ ජීවිතයේ රැස් කළා මේ කර්ම නැවත මරණ මොහොතේදී සිහිපත් වුණා නැවත දැනට ඉපදෙනවා එතකොට ආත්ම තුනක් ඕක හරිය ලේසි. මේ ආත්මේ මේ ආත්මේ මේ ආත්මෙන් පසු ආත්ම මේ පටිච්චසමුප්පාද ධර්මයේ මේ ජීවිතයට විතරක් සම්බන්ධ කරලා විස්තර කරන්න පුළුවන්. එතකොට මේ ජීවිතයට විතරක් සම්බන්ධ කරලා විස්තර කරනකොට විඥාණය කියන එක චක් විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා කියනවා. ආත්ම තුනකට සම්බන්ධ කරලා කතා කරනකොට සංඛාරපත්‍ය විඥාන කියන කතාව එතන ප්‍රතිසන්දි විඥානය කියලා ගතියෙදී කියන්නේ නැවත භවයක ගිහිල්ලා පහළ වෙන ඉස්සනම් පහළ වෙන විඥාණය තමයි ප්‍රතිසන්දි විඥානය කියන්නේ. විඥාන පත්‍ය නාම රූපං. මේ විඥානේ ඇති වුණාට පස්සේ නාම රූපය තියෙනවා. නාමය කියන්නේ සිත රූපය කියන්නේ කය කියලා මේ ගත්තොත් සිත සහ කය නාම රූප. මෙතන නාම කියන එක විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ පරිසම්පාදයන් කියන විදිහට වේදනා සංඥා චේතනා මානසිකාර පස්වෝදය. වේදනා සංඥා පස්සෝ චේතනා මානසිකාර ඔය වචන පහ. වේදනාව සංඥාව පස්සේ චේතනාව මානසිකාර මේවට තමයි නාම කියලා කියන්නේ. මේක මේ ඇයි ටිකක් මතක තියාගන්න අමහතුයි. ඒක නිසා මෙතන කතා කරන්න පංචස්කන්ධයේ වේදනා සංඥා සංඛාර විඥාන කියන හතර තමයි නාම කියලා. කියන්නේ මෙතන වේදනා සංඥා පස්සව චේතනා මානසිකාර කියලා පහක් කියවනේ. මෙතන වේදනා කියන්නේ අපි අද්භූත වේදනා සංඥා සංඛාර විඥාන කියන තැන කියපු වේදනා ස්කන්ධය. දෙකම එකයි. ඊළඟට දෙවෙනි තැන කියන සංඥා කියන ඒ සංඥා කියන විස්තරය තමයි අර පංචස්කන්ධ කතාවේදී වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය කියන සංඥා ස්කන්ධය. ඊළඟට චේතනා මානසිකාර කියලා චේතනාහම් වික්ඛවේ කම්මං වදාමි කියලා මේ අය අහලා ඇතිනේ චේතනාව නිසා කර්ම රැස් කරනවා කියලා. එතකොට මානසිකාර කියන්නේ සිටිවිලි. සිහිපත් කරනවා. මේ චේතනා මානසිකාර කියන දෙකමයි තියෙන්නේ සංස්කාර ස්කන්ධය. එතකොට වේදනා ස්කන්ධයත් උතන තියෙනවා සංඥා ස්කන්ධයක් තියෙනවා සංස්කාර ස්කන්ධය. දැන් පස්සේ කියලා තව එක වචනයක් කියනවා. පස්සේ කියන්නේ විඥාන ස්කන්ධය. ඒ කියන්නේ පස්සේ කියන එක මනසින් ගිහිල්ලා ස්පර්ශ කිරීම මෙතනින් පස්සේ කියලා කතා කරනවා. ඒ මනසින් ස්පර්ශ කරනකොට විඥානයක් ජනිත වෙනවා. එතන එකින් එක එකින් අදහස් කරන්නේ විඥානස්කන්ධේ. ඒතකොට නාමස්කන්ධේ විඥානපත්‍ය නාම රූපං කියන තැන නාම කියන්නේ ඔය කියන වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්ම හතර. නාම රූපං කියන රූප කියන්නේ අපේ ඇඟ කියලා ගන්නකො ඒ ඇඟේ හැදලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ මූල ධාතු අතරයි ඒක නිසා ඇතිවෙච්ච උපාදාය රූපය. සත්තාරෝච මහා භූතා චතුර්ණන්ත මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චිත රූපං කියලා කියන්නේ බුදුහාම. එතකොට මේ රූපය මේ නාමය මේ දෙක ඇතිවන්නේ අර ප්‍රතිසන්දි විඥාණය ගෙන දුන්න නිසා. ඉස්සල්ලා ආත්මේ මැරුණා. මැරෙනකොට කර්ම සීපත් වුණා. ඒ සීපත් වෙන නිසා මම මම පිටකට අපිට සම්බන්ධ කරන මේ කතා කරන මම උපසේ පිළිසඳ ගත්තා. පිළිසඳ ගන්නකොට එදා නාම ධර්ම ඇති වෙන්න පටන් ගත්තා. ඒ වගේම රූප ධර්ම ඇති වෙන්න පටන් ගත්තා. ඒවා මේ ඉතාම සරල කරලා කියන්නේ මේවා පස්සට වෙනකොට ඔහොම නෙවෙයි අර්ථය දැක්ෙන්නේ. මෙයාට තේරුම් ගැනීමේ පහසුව සඳහා මේ සරල කරලා මේ පොඩි පාසල් ළමයින්ට කියන ආකාරයෙන් මේ කියන්නේ. එතකොට නාම රූපත්‍ය සලායතන. මේ නාම රූප නිසා ආයතන හයක් ඇති වෙනවා. ච ආයතන කියන එක තමයි සලායතන කියලා හැදෙන්නේ. හයක් ආයතන හයක්. ආයතන කියන්නේ යම් කිසි දෙයක් තියෙන තැන රැස් වෙන තැන එකතු වෙන තැන කියන අර්ථය. එතකොට මේ සංස්කාර ගමන දිග්ගැස්සීමට අවශ්‍ය දේවල් රැස් වෙන්නේ මේ හයයි. සංසාර ගමන නිම කරන්නට අවශ්‍ය දේවල් රැස් කරගත යුත්තේ මේයි. ඒවා තමයි ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. තමන්ගේ ඇඟේ තියෙන ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රියයි. එතම ඉන්ද්‍රිය හයට ඇහැට පාලියෙන් චක්කු කියනවා. ඒකට ආයතන කියන වචනේ එකතු කරනවා. චක්කු එකතු කිරීම ආයතනය ආපුවම චක්කායතනය වෙනවා. ඔක සංදි ව්‍යාකරණය කරලා තියෙනවා නම් සංදි වෙන ආකාරය තියෙනවා. එතකොට සෝත කියන්නේ කනට ඒකට ආයතන කියන වචනේ එකතුනහම සෝත ආයතනය වෙනවා. නාසයද කියන්නේ ගාන කියලා ආප්‍රාණ ගායන ගාන ආයතන කියපහම ගාන ආයතනය වෙනවා. දිවට කියන්නේ ජීවා කියලා හරි. ජීවා ආයතනය කියන වචනේ එකතුනහම ජීවා ආයතනය වෙනවා. කය කාය කියලා නම් පහෙන් උපාදීන් කියන්නේ. එතකොට කාය ආයතනේ කාය ආයතන වෙනවා. එතකොට මනසට කියන්නේ මනෝ කියලා මනෝ ආයතනේ මන ආයතන. එන්න මේ නාම රූප නිසා ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ඒවා පහළ වෙනවා ඒ ආයතන බාස් පරිවර්තනය වෙනවා. මේ ආයතන නිසා සලආයතන පත්‍ය පස්සෝ සලආයතන නිසා ස්පර්ශයක් දෙන දෙනවා. ඇහැට රූපයක් ගැටුණාට පස්සේ රූපේ දැකීමේ සිත පහළ වෙනවා. ඒ සිත පහළ වෙනකොට මනසින් ගිහිල්ලා ඒ රූපේ ස්පර්ශ කරනවා. කනට ශබ්දයක් ඇහුණාම ශබ්දය දැන ගැනීමේ සිතක් ඇති වෙනවා. ඒ සිත ශබ්දය ස්පර්ශ කරනවා. නාසයට ගඳ සුවඳ වැදුනාට පස්සේ අපිට ඒක දැනෙනවා. ඒ දැනෙනකොට සිත ඒ ගඳ සුවඳ ස්පර්ශ කරනවා. අන්න ඒවා. දිවට යම් කිසි දෙයක් ගෑවෙනවා රසක්. එතකොට අපිට ඒක දැනීමක් ඇති වෙනවා. ඒ දැනීමෙන් තමයි අර රස ස්පර්ශ කිරීමක් සිදු වෙනවා. ඒ මායකක නාම ධර්මයක් ඇති වෙනවා දැන්. ඒ වගේම කයට යමක් ගෑවුනහම ඒ පොට්ටබ්බ ස්පර්ශ කරනවා මනස. මනසින් ගම් දෙයක් කරමුණු කරපුවාම ඒ මනසින් අරපු අරමුණු කරපු දෙයක් මනසින් ස්පර්ශ කරනවා. එන්න මෙතන ස්පර්ශ හයක් තියෙනවා. එතන ඒක අර චක්කසෝත ගහන ජීවා කාය මනෝ කියන පාලි වචන වලට ස්පර්ශ කියන වචනේද පාලියෙන් කියන්නේ ස්පර්ශ කියලා. මා ප්‍රණපයන්නේ අසන්නයි සයන්. එතකොට චක්කු පස්ස නැත්නම් චක්කු සම්පස්ස සයනල්මයන්. චක්කු සම්පස්ස කියන වචන දෙක එකතු වුනහම චක්කු සම්පස්ස සෝත එකතු කිරීම සම්පස්ස එකතු වුනහම සෝත සම්පස්ස වෙනවා. ගාහන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සංපස්ස මනෝ සංපස්ස කියලා ඒකට කියනවා. මේ පස්සපච්චය වේදනා. මේක නිසා වේදනාව ඇති මේ වේදනාව සැප දුක් මැදපත් වේදනාව වෙනවා. සැප වේදනාව, දුක් වේදනාව, මැදපත් වේදනාව වෙන්න පුළුවන්. කායික වේදනාවක් වෙන්න පුළුවන්, මානසික වේදනාවක් වෙන්න පුළුවන්. කායික හරි මානසික හරි සැප දුක් මැදපත් වේදනාවක් ඇති වෙනවා. නියම අර ඇහැට රූපය දැකලා ඒ රූපය දැකීම දැක්කට පස්සේ සැප වේදනාවක් ඇති වෙන්න පුළුවන් නැත්නම් දුකක් ඇති වෙන්න පුළුවන් නැත්නම් නැදහත් වේදනාවක් ඇති වෙනවා. තමන් ප්‍රිය කරන දෙයක් දැක්කොත් සැප වේදනාවක්. තමන්ගේ අත්හිතෙන් අත්හින් කරන ජරා දෙයක් දැක්කොත් එහෙම දුක් වේදනාවක්. ජරා දෙයක් හෝ ජරා දෙයක්. නැත්නම් අපි හිතමුකෝ මැදහත් දෙයක් දැක්කම එතකොට අපිට මැදහත් වේදනාවක්. එතකොට ඒ චක්කු සංපස්සේ නිසා ඇතිවෙච්ච වේදනාව චක්කු සංපස්සදා වේදනාවද සංකු සංපස්සේ තුලින් ඇතිවුණු වේදනාව කියන එකයි චක්කු සංපස්සදා වේදනාව කියන්නේ. එතකොට ඒ චක්කු සංපස්සදා වේදනාව සැප එකක් වෙන්නටත් පුළුවන් දුක් එකක් වෙන්නටත් පුළුවන් සැප දුක් දෙකම නැති නිදහස් වේදනාවක් වෙන්නට පුළුවන්. ඕවට කියන්නේ මනෝ පවිචාර කියලා. ওই විදිහට ඒක කියන්නේ ඇහැට දැකපු රූපය සැප වේදනාවක් ගෙඩ දෙන ආකාරයෙන් අපි සිහිපත් කරනවා කල්පනා කරනවා ඒ ගැන සිතීදී ඇති කරගන්නවා මනසේ යම්කිසි හැසිරීමක් තියෙනවා සැප දෙන විදිහට ඒක සිහිපත් කරනවා ඒක නිසා ඒකට මනෝ පවිචාර කියනවා අය දුක දෙන විදිහට පිටපත් වෙනවා. දුක් වේදනා. ඒක ඒකත් මනෝපච්චය. නැත්තම් මනසත් ආකාරයෙන් දෙන ආකාරයට පිටපත්න ඒකට මනෝපච්චය එතකොට මේ ඇහැට රූපේ ගැටුණාට පස්සේ චක්කු සංපස්සජා වේදනාවක් ඇතිවෙනවා. මේ වේදනාව සැප එකක් විය හැකි, දුක් එකක් විය හැකි, මනසත් එකක් විය හැකි. ඒ වේදනාව ඇති කර දෙන්නේ අර කලින් කියපු සිතේ හැසිරෙන ස්වરૂපයන්ව මනෝපරිචාරයන් අනුව. මේක බුදුහාමුදුරුවෝ කියන අදක්නා රූපන් දිස්සා සෝමදස්සාහානියන් රූපන් උපවිචරිතය ආදී වශයෙන් ඒවා දක්වනවා. එතකොට මේ විදිහට වේදනාව අපි තේරුම් ගන්නට ඕනේ කායික හරි මානසික වේදනා තියෙනවා, සැප වේදනා තියෙනවා, දුක් වේදනා තියෙනවා, මඳහත් වේදනා තියෙනවා. මේවා ඇහැට රූප පෙන්වන්නට පස්සේ තියෙන්නත් පුළුවන්, නැත්නම් කනට පස්සේ ඇහුනට පස්සේ තියෙන්නත් පුළුවන් මේ වේදනා. කනට පස්සේ ඇහුනට පස්සේ තියෙන වේදනා ටික ගැන සෝත සම්පස්සජා වේදනා. නාසයට ගඳ සුවඳ ඇතුණාට පස්සේ මේ වේදනාව ඇති වෙන්නට පුළුවන්. ඒකට කියනවා ගාහන සම්පස්සජා වේදනා. ඊළඟට දිවට රසයක් ගෑවුනාට පස්සේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ජීවවා සම්පස්සජා වේදනා කියලා ඒකට කියනවා. කායට ස්පර්ශ ඇතුණාට පස්සේ ඇති වෙන වේදනාව කාය සම්පස්සජා වේදනා වශයෙන් මනසින් මේ දේවල් අරමුණු කළාට පස්සේ ඇති වෙන වේදනාව මනෝ සම්පස්සජා වේදනා වශයෙන් හැඳින්වෙනවා. එතකොට මේ විදිහට වේදනාව තේරුම් ගන්නට ඕන. වේදනා පත්‍ය තණ්හා. වේදනාව ඇති වුණාට පස්සේ තණ්හාවක් ඇති වෙනවා. මේක මේ දන්නවා තණ්හාව කියන්නේ ආසාව, ඇලීම, බැඳීම, ප්‍රිය කරන ස්වરૂපය. ඒක මේ වගේ දෙයක් නේ ආසාව කියන්නේ. එතකොට මේ ආසාව ප්‍රධාන වශයෙන් කොටස් තුනක්. කාම ආසාවක් කියනවා. කාම වස්තුන් තුනේ ඇහැට ප්‍රිය රූප දැකලා සුඛ වේදනාවක් විඳින්න ආසාවක්, කනට ශබ්ද අහලා සුඛ වේදනාවක් විඳින්න ආසාවක්, නාසයට හොඳ ගඳ සුවඳක් දැකලා ඒකට ආසාව නැත්නම් දිවට හොඳ රසයක් ගැයෙන්න ආසාව කයට හොඳ ස්පර්ශයක් තමන්ට සතුටක් ගෙන දෙන ස්පර්ශය මොකක් හරි ඒ ස්පර්ශය පිළිබඳ ආසාව ඒ වගේම මනසට විවිධ අරමුණු හමු වුණාන් පස්සේ ඒ තුළින් ඇති වෙන ආසාවේ විදීමට තියෙන කැමැත්ත ආසාවක් ඇති වෙන්න පුළුවන් මේ විදිහට මේ ආසාව කාම ආසාවක් වෙන්නලා පුළුවන් නැත්නම් මේ භවයේ රැඳී සිටීමට ආසාවක් තියෙනවා මේ මැරුණට පස්සේ දිව්‍ය ලෝකෙ උපදිනවා නැත්නම් නැවත මනුෂ්‍ය ලෝකෙම උපදින්න ඕනේ. ඒ ආදි වශයෙන් වගේ කැඳී සිටින ආශාවක් ඇති වෙනවා භව ආශාව. නැත්නම් සමහර අය හිතනවා මැරුණට පස්සේ නැවත ඉපදෙන්න ඉන්නකම් කාලා දීලා පුළුවන් තරම් ජොලි කරලා ඉන්න එක තමයි තියෙන්නේ කරන්නට කියලා ඉන්ද්‍රයන් පිනවතිනවා සතුට වෙන්න ආශාවක් තියෙනවා. එහෙමයි අද ඉන්න අනන්තව. ඒකට කියනවා විභව තණ්හාව කියලා. එතකොට මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තණ්හාව කොටස් තුනක් මේ තණ්හාව ඇති වෙන්නද පුළුවන් රූප දැකලා රූපේ පිළිබඳ තණ්හාව. ඒක රූප තණ්හා කියන්නේ. කනට ඇහෙන ශබ්දයේ පිළිබඳ තණ්හාවක් ඇති. ඒකට කියනවා ශබ්ද තණ්හා කියලා. නාසයට දැනෙන ගඳ සුවඳට තණ්හා ඇති වෙන ගන්ධ තණ්හා. දිවට දැනෙන රස වලට ඇති වෙන තණ්හාට රස තණ්හා කියන. කයට දැනෙන ස්පර්ශ කියන ඒවට තණ්හාවක් ඇති. එතකොට ඒවට කියන පොට්ටබ්බ තණ්හා. මනසට දැනෙන දේ අරමුණ වලට තණ්හාවක් ඇති වෙන එකට කියන ධම්ම තණ්හා. එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ඒවාට තණ්හා කියන වචනේ දක්වලා එකතු කරලා තමයි රූප තණ්හා, ශබ්ද තණ්හා ආදී වචන හැදෙන්නේ. මේ රූප තණ්හාව ඒ ලැබීමට රූපයක් තුළින් ආශාවක් අත්දැකීමට තියෙන ඒ තණ්හාව කාම ආශාවක් වශයෙන් ඇති වෙන්නත් පුළුවන්. භව ආශාවක් වශයෙන් ඇති වෙන්නත් පුළුවන්. විභවතාවක් වශයෙන් දැනෙන කාම සංඥා භව සංඥා විභව සංඥාවක් වශයෙන් දැනෙන්න පුළුවන්. එතකොට අර හයම මේ තුනට බෙදපුවා 18ක් වෙනවා. මේ 18 තමන්ගේ දේවල් පිළිබඳවත් ඇති වෙන්න පුළුවන් අධ්‍යාත්මික වශයෙන්. අනුන්ගේ දේවල් පිළිබඳවත් බාහිර වශයෙන් ඇති වෙන්න පුළුවන්. ඒක අධ්‍යාත්මික බාහිර වශයෙන් මෙතනම ඔබ 36ක් වෙනවා. ඕකම අතීතයේ දේවල් පිළිබඳ තණ්හාවක් ඇති වෙන්න පුළුවන්. වර්තමානයේ දේවල් පිළිබඳ සංඥාවක් තියෙනවා. අනාගතේ දේවල් පිළිබඳ සංඥාවක් ඇති. එතකොට තුනක් වෙනවා එතන. අතීත වර්තමාන. ඒකන් 36 තුනෙන් වැඩි කරුම 108ක්. මේ විදිහට සංහාව 108 ආකාරයකින් උපදිනවා. ඒ සංහාව තමයි අපි මේ වේදනාපච්චය සංහා කියන්නේ. වේදනාංශා සංහාව. ඉන්පස්සේ සංහාපච්චය උපාදාන. උපාදාන කියන්නේ අල්ලනවා. සිතින් ගිහිල්ලා කඩින් අල්ලා ගන්නවා. පොත්වල දක්වා තියෙන උපමාවක් ඔය ණයෙක් හරි ගැරන්ඩියෙක් හරි සතෙක් මැඩියෙක් ගිරින්ද කටින් අල්ලා ගන්නවනේ. කටින් අල්ලගත්තට පස්සේ ඌට ගැව්වත් ඒක අතහරින්න ඌ කැමති නෑ. අතහරින්නෙත් නෑ. සමහර විට අතහරින්නෙම නැතුව ඉන්න කොච්චරකද. එතකොට ඒ වගේ කටින් අල්ලා ගැනීමට උපාදානය කියලා කියනවායි කියා පොත්පත්වල දැක්කේ. ඒ උපමාවත් පොත්වල තියෙන උපමාවක් අපි කියනවා. එතකොට අපි කඩින් අල්ලා ගන්නවා. උපාදාන මේ අල්ලා ගැනීම තදින් අල්ලා ගැනීම තුන් ආකාරයෙන් සිදුවන්නට පුළුවන්. ඒ කියන්නේ තණ්හාවෙන් අල්ලා ගන්නට පුළුවන්. සිතින් තදින් අල්ලන තණ්හාව ආසාව. නැත්නම් මානෙන් තදින් අල්ලා ගන්නවා තණ්හා මාන. නැත්නම් වැරදි දෘෂ්ටියකින් තදින් අල්ලා ගන්නවා මමය මගේ ආදී වශයෙන් ඒ ඔක්කොම දෘෂ්ටි වශයෙන් ඇති කරගන්නා උපාදාන. එතකොට මේ උපාදාන සංහා වශයෙන් හෝ මාන වශයෙන් හෝ දික්ඛ වශයෙන් හෝ කියන ත්‍රිදාකාරයෙන් ඇති වෙන්නට ඉඩ තිබෙනවා. ඒ උපාදානයේ හතර ආකාරය. ඒ උපැත්තේ ඇතිවෙන උපාදානයේ ආකාර හතරක්. කාම උපාදාන, ditth උපාදාන, අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියලා ඒවා දක්වන්නේ. මෙසේ සිතින් අල්ලනවා තදින් කාම වස්තුන් අල්ලනවා. කාමය හෝ කාම වස්තුන්. කියන්නේ කාම වස්තුන් තුළින් යම් කිසි ආස්වාදයක් තියෙනවා නම් ඒක ඒක ක්ලේශ කාමයි. ආ ඒ ක්ලේශය ඇති කර දෙන වස්තුන් තියෙනවා නම් ඒකට කියන්නේ වස්තු කාම කියලා. ඒ අපි හිතමු ඇහැට රූපයක් දැක්කා කියලා රූපේ දැක්කහම ලස්සන රූපයක් නම් ඒක ගැන සතුටක් වෙනවා. ඒ සතුට විඳින්න ආසාවක් තියෙනවා නම් ඒක ක්ලේශ කාමයි. ඊළඟට ඒ රූපේට මාතක කරනවා නම් ඒක වස්තු කාමයි. එතකොට මේ වස්තු කාම වශයෙන් හා නැත්නම් ක්ලේශ කාම වශයෙන් යම් කිසි දෙයක් සිතින් කලින් අල්ලන්නට පුළුවන්. ඕනම එක. රූපයක් හරි සබ්දයක් හරි ඕනම එක. මේක නිසා ඒක කාම උපාදාන කියන වචන දෙක එකතු කරලා කාමෝපාදාන කියලා හැදෙනවා. ඊළඟට දිට්ඨි පාදන කාමෝපාදාන දිට්ඨිම අත්වාදාපාදාන සීලබ්බතෝපාදාන කියලා හතරක් තියෙනවා. දිට්ඨි වැරදි ආකාර දෘෂ්ටියෙන් කියනවා. අපි අවබෝධ කරගෙන හැඟීම් අල්ලගෙන තියෙනවා ඒකම තදින් අල්ලගෙන සිටින සමහර දැන් කාලේ නිවන් යන්නට බෑ කියලා තදින් අල්ලගෙන ඉන්නවා සමහර විතා ඉන්නවා අනාගාමීත් එහෙම ගිහි කාලේ ඉන්නට බෑ කියලා තදින් අල්ලගෙන ඉන්නවා අපි මේ භාවනා කරන අය තුළ තියෙන උපාදාන සිද්ධියක් ඔය කියන්නේ නැත්තම් රහත් වුණොත් එහෙම දවස් හතින් ගිහි එක්ක තැන් හිතොත් මැරෙනවා කියලා තදින් අල්ලගෙන ඉන්නවා ඒ වගේමත් ඉතින් මේ හොද පැත්තෙනුත් තදින් අල්ලන දේවල් තියෙනවා නැත්තම් මේකමයි හරි වෙනත් දෙයක් හරි නෑ කියලා. ඔය සමහර භවනා තැන් වලට ගියාම එක හාමුදුරුවෝ මොකක් හරි කිව්වම ඒක මතකින් අල්ලගෙන මේ බුදුහාමුදුරුවෝ කියපු දේක් පැහැදිලිව පෙන්වලා දුන්නා. අද අර කට හරින්නට කැමති නෑ තමන්ම තදින් අල්ලගෙන ඉන්නවා. නැත්නම් ඉතින් දෙවියන් වහන්සේ ලෝකෙම වුණා කියලා එහෙම දෙයක් තදින් අල්ලගෙන ඉන්නවා. ඔය ඕනෑම දෙයක් දෘෂ්ටි තියනවානේ. මේකේ ආත්මයක් තියෙනවා නැත්නම් මරණයෙන් පස්සේ හිත දෙනවා මරණයෙන් පස්සේ හිත දෙන්නේ නෑ. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වගේ දේවල් නෑ අපාය වගේවල් නෑ ඒක ඔක්කොම මේ ලෝකේ තියෙන ආදී විවිධ දෘෂ්ටි තියෙනවා මේවා සතින් අල්ලා ගන්නවා ඒකට තමයි දිට්ඨි උපාදාන කියන්නේ ඊළඟට අත්වාද උපාන් මේක ආත්මයක් කියලා Tamange ඇඟයි දල්ලන්නගෙන මේක ආත්මයක් කියලා සතින් අල්ලාගෙන සිටිනවා මේක අත්වාද උපාදාන ඊළඟට මේ සංසාර විමුක්තිය ගැන ලැබීමට නිවන් ලැබීමට නෑ අපේ ආගමනෝ කතා කරනවා නම් අන්‍ය ආගමනෝ කතා කරනවා නම් මේ දුක සම්පූර්ණයෙන් නැති කරලා සදාකාලික සැපක් ලබා ගන්නට ඒ කියලා විවිධ ක්‍රියාමාර්ග නිවැරදි ක්‍රියාමාර්ගය නැතොත් අදින් අල්ලගෙන සිටිනවා. ඒකයි සීලබ්බතෝපාදාන කියන්නේ. දෙවියන් වහන්සේට යාඥා කළොත් සුවන් සදාකාලික සැපයට ස්වර්ගයට යන්නට පුළුවන් කියලා ඒක තමින් අල්ලගෙන ඉරිදට ගිහිල්ලා ඉතින් පල්ලියට ගිහිල්ලා දන ගහලා අපි මේව සමස්තයට බඳුන් කරනා නෙවෙයි අපි මේ කියන්නේ මේ උපාද්‍ය මේ මේ සීලබ්බත උපාදානය කියන වචනේ. ඉතින් මේ විදිහට ඒක උපාදානද නැත්නම් Hindu ආගම වගේ ගිහිල්ලා කන් දෙක අල්ලගෙන අත් දෙක දෙපැත්තෙන් ධානය නැමීගෙන යන දෙවියන් හෝ ශිව දෙවියන් හෝ කවරෙකුට හරි ඒ පූජා තියලා වන්දනා කරාට පස්සේ මේ සංසාර දුකෙන් මිදෙන්නද පුළුවන් කියලා නැත්නම් කටු ගහගෙන බිම පෙරෙදිලා එල්ලිලා එහෙම කරන්නත් පුළුවන් කියලා හිතාන එහෙම උපාදාන කරන ඒ සීලබ්බත උපාදාන නිවන් යන්ට යන බලාපොරොත්තු වෙන අයත් ඒ වගේම උපාදාන කරගෙන ඉන්නවා දැන් ඔය ඉන්නෝනේ ඔය දස්ස ගිහික කෙනෙක් සෝවාසෝතාපන්න උපාසක මහත්තයයි කියන කියාගන්න දන් දෙන්නට එපා සිල් රකින්නට එපා භාවනා කරන්නට එපා මෙතෙක් අහපු බණ ඔක්කොම බොරු මං කියන බණ විතරයි හරි ඕක තමයි යාගේ ප්‍රධාන තියෙන්නේ මොකක්ද ප්‍රධාන දේ එතකොට ඒකම අරගෙන ඉතින් දහස් ගණන් ඒක උපාදාන කරගෙන අනිත් අය වැරදි කියලා හිතාන මේවා කරනවා නැත්තම් ওই නක්කාවත්ත කියලා පිස්සු මිනිහෙක් ඉන්න ඒ මිනිහා විකුත්ති බණ කියනවා අපට මේ ළඟදී දුරකථන වලින් ගොඩ දෙනින් කතා කරලා විකුත්ති කාරය මේ ඒව අල්ලගෙන සතියින් උපාදාන කරනවා මේවා සීලබ්බත උපාදාන හිතන්න එපා මේ බුද්ධ ධර්මයේ පිට විතරයි මේ සීලබ්බත උපාදානය කියන එක තියෙන්නේ කියලා. එදා බුදුහාමුදුරු ඉන්න කාලේ පෞසෝදාහරින්ද කියලා කංගාව ඊළඟට බහැලා හොදනවා, දේ පාන්දර නානවා, ඒ වාගේ ගිනි දෙවියන් පුදනවා වාගේ දේවල් තිබුණා. ඒවත් සීලබ්බත උපාදාන තමයි. නමුත් අද කාලේ හැටියටත් ඔය වගේ උපාදාන තියෙනවා. මේ විදිහට උපාදාන වර්ග හතරක් තියෙනවා. එතකොට සංහාව තුළින් මේ උපාදාන ඇති වෙනවා. උපාදාන පත්‍ය භවෝ. උපාදානයේ නිසා භව ඇති වෙනවා. මේ භව කියන එක පොත්පත්වල දක්වා තියෙන ආකාර දෙකකින් කර්ම භව සහ උත්පත්ති භව කියලා. අපේ පොත්වල තියෙන කරුණු අපේ ඉදිරිපත් කරන ප්‍රායෝගික වශයෙන් ওই කරුණු වල වැඩෙන් ඉදිරියේදී පෙන්වන්නට තියෙනවා. ඉතින් ඒකකොට මේ පොත්වල තියෙන එකයි ප්‍රායෝගික එකයි අතර සම්පූර්ණ වෙනස්කම් තියෙනවා. ඒක නිසා පොත්වල තියෙන ඒවා දත යුතුයි. උත්පත්ති භව කියන එක භවය කියන්නේ ලෝකය කියන සිංහල අදහස අපි ගත්තොත් කාම ලෝකයක් තියෙනවා. ඒ කියන්නේ දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි, කාම ලෝක කියලා කියනවානේ. අපාර හතරක් කාම ලෝකෙට ඇතුළත් වෙන්නේ. එතකොට එතන 11ක් තියෙනවා. දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි, අපායවල 4යි. මේ 11ටම කාම භව කියලා කියනවා. කාම ලෝකය කියලා කියනකොට අපි කාම භව කියනවා. ඊළඟට රූපාවචර භක්ම ලෝක 16ක් තියෙනවානේ. ඒ 16ට කියනවා රූප භව කියලා. අරූපාවචර ලෝක 4ක් තියෙනවා. ඒකට කියනවා අරූප භව කියලා. එතකොට මේ භව කියන එක බෙදන්න පුළුවන් එකකටකින් කාම භව, රූප භව, අරූප භව කියලා. මේකම තවත් ආකාරයකින් බෙදෙනවා. ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව කියලා. ඒ කියන්නේ මේ ඕකාර කියන්නේ ස්කන්ධ කියන වචනේට පංචස්කන්ධේ කියනකොට ස්කන්ධ කියන්නේ ඒ ස්කන්ධ කියන එකට කියන වචනයක්. එක ස්කන්ධයක් විතරක් තියෙන ලෝකයක් තියෙනවා. ඒක තමයි අසඤ්ඤතලයේ කියන්නේ හිත නැති කයද විතරක් තියෙන බක්ම ලෝකයක් තියෙනවනේ. හතරෙන් ධානයෙන් පස්සේ ඒක දෙන උපදී. කය විතරයි තියෙන්නේ. සිත නැහැ කල්ප 500ක් යනකම් සිත නිරුද්ධයි. එතන තියෙන්නේ කාය කියන එක විතරයි රූප කියන ස්කන්ධය පමණයි කියන එක ඒකෝකාර බව. සතුමෝකාර බව කියලා තියෙන ස්කන්ධ හතරක් විතර තියෙනවා. අරූපාවචර ලෝකවල කය මිස සිත මේක සිත මිස කය නැති බඹලෝක අතරක කියන හැම වෙලාවට සංග්‍රහය කියන ගාථාවක්. ආ සිත විතරක් තියෙන කය නැති රූපාවචර අරූපාවචර ලෝක හතරක් තියෙනවා. ආකාසානං ජාතනාදී. මේකේ වේදනාව තියෙනවා සංඥාව තියෙනවා සංඛාර තියෙනවා විඥාන තියෙනවා රූපනේ ඒක නිසා චතු වෝකාන් බව කියනවා මේ පහ හැරුණට පස්සේ මේ එක සෞරග්‍රහ මණ්ඩලයක ලෝක 30ක් 31ක් තියෙනවා ඒ 31කින් මේ පහ හැර අනිත් 26ෙම තියෙන්නේ ස්කන්ධ පහම. දැන් මනුස්ස ලෝකේ රූපයක් තියෙනවා, වේදනාවක් තියෙනවා, සංඥා, සංකාර, විඥාන තියෙනවා. ඒ වගේ දේවිය ගාව තියෙනවා, බ්‍රහ්ම ලෝකේ, රූපාවච බ්‍රහ්ම ලෝකේ ඒ අය ගාව තියෙනවා. මේ විදිහට පංචවෝකාර භව ස්කන්ධ පහම කියන. එතකොට එතන භව කියන එක කොටස් ආකාර දෙකකින් බෙදෙන. ආකාර දෙකකින් අපි කියවා ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව කියලා එකක්. අනිත් එක කාම භව, රූප භව, අරූප භව කියලා. තවත් ආකාරයකින් ඕක කියන සංඤේ බව, අසංඤේ බව, නිරසංඤේ, නාසංඤේ බව කියලා. මම මේ බව කියන වචනේ උත්පත්ති බව කියන එකයි මේ අපි කියන්නේ. ඒකට සංඥාවක් තියෙන බව වලට කියන සංඤේ බව කියලා. අසංඤේ බව කියන්නේ සංඥාවක් නැති ලෝකය. නිය සංඥා නාසංඤේ බව කියන්නේ සංඥාවක් තියනවාද කියලා කියන්නත් බෑ නෑ කියලා කියන්නත්. එතකොට සංඥාවක් නැති ලෝකේ කියන්නේ අර රූපේ විතරක් තියෙන ඒකෝකාර බව කියේ ඒක සිතක් නේ. රූපේ විතරයි කියන එක නිසා සංඥාවක් නේ අසංඥ බව. ඒකට කියන්නේ අසංඥී බව. නිය සංඥී නාසංඥී බව කියන්නේ අර අරූපාවචර ලෝකේ හතරවන ධ්‍යානෙම උපදින හතරවන රූපාවචර ධ්‍යානෙ උපදින භක්ම ලෝකයට කියන සංඥාවක් තියනවාද කියන්නත් බෑ නෑද කියන්නත් බෑ ඒ තරම් සියුම් ඒක නිසා නේව සංඥේ නාසංඥේ බවද මේ දෙක හැර අනිත් 29ක කියනවා සංඥේ බව සංඥාවක් තියෙන බව මෙන්න මේ විදිහට උත්පත්ති බව කියන කතාව කියනවා එතකොට උපාදාන පත්‍ය භව උපාදාන නිසා භව ඇදිනා එතකොට කම්ම භව කියලා තව එකක් මේ උපාදාන නිසා කර්ම භව රැස් කරනවා කුසල් හරි අකුසල් හරි මොනම කර්මයක් හරි කරනවා උපාදාන. භවපත්‍යා ජාති මේ කර්මම රැස්වීම නිසා ජාතිය ගෙනදෙනවා. ජාතිය කියන එකෙන් අදහස් ගන්නෙ නැවත තැනක පහළ වීම. ඒවා විස්තර වශයෙන් කියනවා කතමාදීකේ ධාති ඥානං ගෝපන ධාතේ සම්තේ සංසත්තානං කම්මි කම්මි සත්‍යනිකාය ධාතේ සංජාතේ ඔක්ඛන්දේ අබිනිම්බන්දේ කන්දානං පාගභාවෝ ආසනානං පරිලාභෝ අයං උසදෙනිකේ ධාතේ ආදී වශයෙන් කියන. මේක විස්තරයක් මෙයාට මතක තියාගන්න බෑ. කොයි හරි ගිහිල්ලා දැනක මරණයෙන් පස්සේ පහළ වීමක් තේනවා නම් ඒකත් ධාතියක් තමයි. එකපාරටම දැන් මිනිස්සු වශයෙන් ඉපදෙනකොට මනුස්ස ලෝකේ වගේ මේ මෞපස ලෝකේ යන එකවර ඔක්කොම පහල වෙනවා උපාදික වශයෙන්. දිව්‍ය වශයෙන් උපදිනකොට භක්ම වශයෙන් උතර එකපාරටම ගිහිල්ලා පහල වෙන ඒ ඔක්කොම රූප. දිව්‍යයක් වශයෙන් එනවා නම් තරුණ දිව්‍ය රූපයක් එකවර පහල වෙන්නේ කවදාවත් නැගෙන්නේ නැහැ. මොකද එතකොට මනුස්ස ලෝකෙ උපදිනවා මෞපසට බැඳ ගැනීමක් තියෙනවා. ජාති කියන්නේ ඉපදීමක් පහල වීමක්. ඒක මේ භවයෙන් පසුව පහළ වීමක් වන්නටත් පුළුවන් මේ භවයේ තුලදීම පහළ වීමක් වන්නටත් පුළුවන්. ඒ පහළ වෙන ಜಾති ඔක්කොම ඉන්ද්‍රිය ඇතුව පහළ වෙන පුළුවන් සංජාති ඔක්කාන්තේ මවකුසට දැක ගැනීම වන්නට පුළුවන්. සංධානම් පාදුභාව ස්කන්ධයන්ගේ රූප වේදනා ආදී ස්කන්ධයන්ගේ පහළ වීමක් වෙන්න පුළුවන්. ආතනානම් පරිලාභෝ මේ දක්ඛාතන සෝතාසනායගේ ප්‍රතිලාභයක් නැහැ මේ ඔක්කොම තමයි ಜಾති කියන්නේ. ජාතිය ගැන දුන්නට පස්සේ එනවා ඉතින් ඔක්කොම දුක. ජාගාවත් එනවා. ජාතිපත්ත්‍ය ජරා, ශෝක, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව කියන්නේ විලාප කියන එක, දුක් කියන්නේ කායික දුක්, දෝමනස් කියන්නේ මානසික දුක්. ආදී විවිධාකාර දුක් වලට දුක් වල නැවත නැවත ඉපදී ඉපදී ඉපදී යනවා. මේ සංසාර ගමන සිදුවන ආකාරය. ඉපදෙනවා මැරෙනවා නැවත ඉපදෙනවා නැවත මැරෙනවා දිගින් දිගට මේ ලෝකේ කොතනක හරි මේ ආකාරයෙන් මේ ක්‍රියාදාමයේ සිදෙනවා මෙතනින් නැරලා ගිහිල්ලා තමයි දිව්‍ය ලෝකේ සමහර බ්‍රහ්ම ලෝකේ ප්‍රසාර තිබුණොත් ධ්‍යාන තිබුණොත් නැත්නම් තේසන් ලෝකේ නැත්නම් අමනුෂ්‍ය ලෝකේ නැත්නම් නැවත මනුෂ්‍ය ලෝකේ එහෙමත් නැත්නම් අපායේ කොහේ යන තැන පිටින් ගිහලා ඔක්කොම ක්‍රියාත්මකයි. එතෙන් පස්සේ නැවතත් ඔය විදිහට ආයෙත් මෙතන ඉන්නවා තවත් තැනකට යනවා. මේක දිගින් දිගට දිගින් දිගට සංස්කාරයේ පුරා සිදුවීගෙන සිදුවීගෙන ආවා. මේක නවත්තන ක්‍රියාදාමය තමයි පටිලෝම පටිච්චසමුප්පාදයෙන් කියන්නේ. දැන් මෙතනින් මේ ටික විස්තර කරනකොට මේ ආයත තේරෙන්න තෝරන මෙතනින් මේ විස්තර කරන්නේ අං ඒක අනුලෝම වශයෙන් විස්තර කරනකොට මේ ආයත තේරෙන්න ඕන මෙතන විස්තර කරන්නේ දුක්ඛ සත්‍යයයි දුක ඇතිවීමේ හේතුවයි මේ දුක නැවත නැවත පහළවන්නේ කොහොමද කියන්නේ. මේක අනිත් පැත්ත කියනකොට ප්‍රතිලෝම වශයෙන් කියනකොට මේක කියන්නේ නිරෝධ සත්‍යයයි මාර්ග සත්‍යයයි. කියන්නේ අවිද්‍යාවත්තේ වශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ ආදි වශයෙන් දක්වන්නේ අවිද්‍යාව නිරුද්ධ නාම සංස්කාර නිරුද්ධයි නැති යනවා සංස්කාර නැති වුණාට පස්සේ විඥාණය නැති වෙනවා ඒ ආදි වශයෙන් කියන ඉතින් අස්මින් අසටි දන්නවා ඉතින් අස්ස නිරුද්ධ ඉදන් නිරුද්ධති එහෙම නිකේ මේක තියෙනකොට මේක නැති වෙනකොට මේ ඵලය නැහැ. මේ මේ හේතුව නිරුද්ධ වෙනකොට මේ ඵලය නිරුද්ධ වෙනවා. මේ විදිහට කියන අවස්ථාවේදී දක්වන්නේ නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය. එතකොට පැහැදිලිවම චතුරාර්ය සත්‍ය ධර්මයන් තමයි පටිච්ච සම්පාද ධර්මයේ විස්තර කරනකොට විස්තර කරන්නේ. එන්න මේ පටිච්ච සම්පාද ධර්මයන් තුළින් චතුරාර්ය සත්‍ය ධර්මයන් මතුවීමෙන් තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. ඒක නිසාම තමයි මේ පටිච්චසම්පාද ධර්මයන් නුවණින් විමසීමසා දැකීම තුළින් සෑම බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වනිපත් වන්නේ. අදත් යම් කිසි කෙනෙක් මේ පටිච්චසම්පාද ධර්මයන් නිසිත් පරිදි හරියට අවබෝධ කළොත් ඒ තුළින්ම නිවන් ගන්නට පුළුවන්. දින භාවනාවක් නැතිව. මේ එක එක කොටසක් වලින් නිවන් යන ආකාරයට අපි මේ වගේ සුළු පිළිසකට මේ තුන් දෙකී දෙකී තුන් කිය දෙනකොට කියපු දේශනා ටිකක් තියෙනවා සම්න සූත්‍රය කියලා මේ ආයත ලැබුණොත් අහලා බලන්න. එවැනි ප්‍රායෝගික බණක් මට මේ වගේ පිළිසකට කියවේයි කියලා අපිට හිතන්නට බෑ. මොකද භාවනාවදී බොහෝ කාලයක් කරගෙන ආපු නිවන් ලබා ගැනීමට සුදුසු මට්ටමකට සිටින කෙනෙකුට ධම්මයේ දේශනා කරනකොට මගේ සිතින් ධම්මයේ මතුවෙන ආකාරයත් එවැනි නැති කෙනෙකුට ධර්මයේ මතුවන ආකාරය එකම නෙවෙයි. ඒක නිසා ඒ දේශනා ටිකක් පුළුවන් නම් හොයාගෙන අහන්නට බලන්න. ඉදිරියේදී අපි ඒ දේශනා ටිකක් සම්බන්ධ කරගෙන මේ ඇයට තේරෙන ආකාරයෙන් මේ කරුණ ටික ඉදිරිපත් කරනවා. මේ දක්වා කිව්වේ පටිච්චසම්පාදයේ කියන අංග 12 අර්ථ නිරූපණ පමණයි. ඒ කියන්නේ ඒවා ඒක අර්ථ නිරූපණය කියන්නේ සිංහල වෙන වචනයක් මට ඉන්නේ ඒක මොකක්ද කියලා කියන එක පමණයි. එතකොට මේ පරිසම්පාදේ කියන්නේ හේතුඵල දෙකක්. තමන්ගේ ජීවිතය පිළිබඳ ක්‍රියාදාමයේ මේ විස්තර කරන සංසාරේ නැත් නැත් උපදින ආකාරය. ඒ අංග දහ අවිද්‍යාව සංස්කාර. සංස්කාර නිසා විඥාන. විඥාන නාම රූප. නාම රූප නිසා සලආයතන. ආයතනෙන් පස්සේ ස්පර්ශ. පස්යෙන් පස්සේ වේදනා. වේදනා නිසා සංහා. සංහාවෙන් උපාදාන. උපාදාන නිසා භව. භවයෙන් ජාති. ජාති නිසා ඔක්කොම දුක. එන්න මේක තමයි අපි අද මේ ඇයට ප්‍රකාශ කරේ. මේ ටික නැවත නැවත නුවණින් කල්පනා කරලා අවබෝධ කරගන්න ලැබෙන මාස වෙනකම් කාලයක් තියෙනවා. මේ කියපෝ වචන විස්තර කිරීම මේ වචන විස්තර කිරීම Tamanට අවබෝධ වන ආකාරයෙන් අවබෝධයක් ඇති කරගන්න අවබෝධ නොවන දේවල් තියෙනවා නම් අපෙන් විමසන්න. එතකොට අපි ඒක තවත් අවබෝධ කර දිය හැකි ආකාරයෙන් ඊට වඩා විස්තර වශයෙන් කියා දෙන්න. හොඳයි. එතකොට මේ දක්වා එතකොට මේකට අපි මේ ගැඹුරු පරිසම්පාද ධර්මයන්ගේ ධම්මදේශනයන්ගේ ප්‍රවේශයක් වශයෙන් එහි ඇති අර්ථ නිරූපණ පමණක් දැක්වා ධර්මයක් ඉදිරිපත් කළා. ඒවා ප්‍රායෝගික ධර්ම විස්තර කරනකොට ප්‍රායෝගික වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන සමහර විට ඒ ප්‍රායෝගික ධර්ම Tamanටම අත්දකින්නට පුළුවන් වුවහොත් ඒ සෑම අවස්ථාවකදීම මෙයට නිවන සාක්ෂාත් කරන්න පුළුවන් වෙයි. එසේම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙම දේශනාව දැන් නිමා කරනවා. ඉතින් යන්න දෙන්නේ